එහෙනම් එපමණයි නේ? එච්චර සම්මන්ස එහෙමයි. හොඳයි. හොඳයි. එහෙනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අපි ලබන සතියේ ධර්ම සාකච්ඡාව සුපුරුදු පරිදි ආරම්භ කරනවා අපිට ලබන සතියේ කතා කරන්න තියෙන ප්‍රාර්ථනා සම්බන්ධව ඒකත් තාමත්ම වැදගත් කාරණය. එතකොට අපි පසුගිය සතියේ සිහිපත් කළා දායක පින්වත්තුන් විසින් මුදල් ගෙවලා මේ Zoom තාක්ෂණය ඔස්සේ අපි පවත්වාගෙන යන මේ ධර්ම සාකච්ඡාව සඳහා සෑම වසරකම ඒ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. ඉතින් මෙතෙක් කාලයක් සියක් දෙනෙකුට තමයි එකවර සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණේ. දැන් අමතර ගෙවීම් කරලා 500ක් දක්වා අපිට Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. තද YouTube එක හරහා ඕනතරම් සම්බන්ධ වෙන්න පුළුවන්. Zoom එකෙන් 500ක් දක්වා සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා තවත් Tamanගේ කල්යාණ මිත්‍රයන් දැනුවත් කරලා සම්බන්ධ වෙලා තමනොත් ධර්මඥානෙ දියුණු කරගෙන ඒ අයටත් ඒ අවස්ථාව සලස්වා දෙන හැටියට හැම දිනාට මෙත් සිතින් සිහිපත් කරනවා අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධතාවයේ ගිලිහුණු නිසා අපේ අනුරුද්ධ හාමුදුරුවන්ව අපට කතා බහ කරන්නට අවකාශ නොලැබුණා උන්වහන්සේ ඉන්න තැනක ඉඳලා ඇහුම්කන් දෙන්නට ඇති සම්බන්ධ වෙන්නට ඇති උන්වහන්සේ ඇතුළු අද දවසේ සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ප්‍රඥාව දියුණු කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්න හැම දිනාටම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු හැම දිනාටම තෙරුවන් සරණයි එහෙනම් මම ස්වාමීන් වහන්සේ එහෙනම් කර්මය කරපින්නාගෙන හීන දීන වී නොපවතිනටත් කෙලෙස් බන්ධන ලිහා දමා ප්‍රයෝග සම්පත්තිය පෙරදැරිව සියලු කුසල කුසල කර්ම අභිභව නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නටත් ඔබ වහන්සේගේ අනුශාසනාව අපහට මහත් වූ ලාභයක්ම වන්නේය කල්යාණ මිත්‍රාණන් වහන්ස අනන්ත සසර පටන් අප රැස් කළ සියලු කුසල ඵල රාශිය පාරමී දම් මුකුරා ගොස් ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිදි වන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු